නැයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අපේ මේ වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡාව එනද මේකට කමඨාන් සුද්ධ කිරීම කියලාත් කියනවා. ඒ වෙනත් මේකට පොදු කමඨාන් සුද්ධ කිරීම කියලාත් තියෙනවා. එහෙනම් ප්‍රශ්න විචාරාත්මක අඩපිළිවෙලක් කියලාත් කියනවා. ඉතින් අද පළවෙනි දවසේ නිසා මම පොඩි මතක් කිරීමක් කරන්නම්. මේක ඒකවල දිගටම බලපාන එක. ඊයේ හවසත් මම මතක් කරේ අපි භාවනා කරාට ඒ භාවනාව වාර්තා කිරීමට දන්නේ නැත්නම් sannivedanaya කරන්න දන්නේ නැත්නම් ලැබෙන ප්‍රතිඵල වල සෑහෙන පාඩුවක් සිද්ධ වෙනවා. ඇත්තටම අපිට මේ තාක්කල් වෙලා තියෙන එක තමයි. භාවනා කරනකොට වැටෙන දේ කෙලින් කියන්න දන්නේ නැහැ. ඉතින් එතකොට අපි මේ විද්‍ය පඳුරට වැදුනේ විද්‍යාවට වැදුනේ පඳුරට තමයි වෙලා තියෙන්නේ. මොකද මම අත්දැකීම් හැටියට බලනකොට හැම කෙනාම උනන්දුවෙන් භාවනා කරනවා කිසි කෙනෙක් දන්නේ නැහැ අරමුණට හිත යොදවන්නේ කොහොමද? අරමුණට හිත ගියාද? ගිය බව හෙලි කරන්නේ කොහොමද කියන කාරණා තුන විතරයි දන්නේ නැත්තේ. ඉතින් මේක ඍජු කරලා දෙන එක හොඳ තාම දක්ෂ විදියට බඳු බුරුන් පඬිස්සංශ කියනවා 100%ක්ම ගුරුවරයාගේ වැරද්ද කියලා. මේක අපේ එදිනෙදා ජීවිතේ වැඩක් නෙවෙයි. ඒ නිසා මේක කියලා දෙන එක ගුරුවරයාගේ වැරද්දයි. ඉතින් ඒක නිසා ලක්ෂයක් ක්‍රම හොයන්න ඕන කියලා ඥානාරාම ස්වාමීන් කියනවා. සියසරයක් කියලා දුන්නට තරහ වෙන්න එපා 101ක් කියලා දෙන්නයි කියලා. 101 කියලා දුන්නාට තේරුන්නේ නැත්නම් තරහ වෙන්න එපා 102ක් කියලා දෙන්නයි කියලා. ඒකලේ අන්තිම ලියලා තිනවා භයානක රෝගද සුව වෙන වෙලාවල් ඇත කියලා. ඉතින් ඒ නිසා අපි වෙහෙස ගන්න නැතුව නැවත නැවත කියනවා. මොනවද කියන්නේ? අද සාකච්ඡාවට ඊයේ කරපු කමඨහන් දේශනේ පිළිබඳ නොගැලපෙන යමක් නොවැටහෙන යමක් තේරුම් නැති යමක් තියෙනවා කරුණා කරලා අහන්න. දෙක තමයි සමාදන්ව රකින්න සීලය පිළිබඳව තේරෙන්නේ නැති යමක් අපහසුාවක් විස්තර කරගත යුත්තක් තියෙනවා කරුණා කරලා අහන්න. තුන මේ වැඩමුළුව පාත්‍රනට මේ ආයතනය අපිට කියනවනේ චර්යා පද්ධතිය. අපි එක වහලයට ඉන්නේ, එක කෑම වේල කන්නේ. ඒ ටික කරනකොට දාලා තියෙන නීති ගැලපෙන්නේ නැත්නම් හෝ තේරෙන්නේ නැත්නම් කරුණා කරලා අහන්න. ඒ ටික හිර කරගෙන උගුරේ තද කරගෙන කොහොමඩක්ක භාවනාවෙන් ඒවා විසඳෙන්නේ නැහැ. ඒවා විසඳෙන්නේ සාකච්ඡාවෙන් විතරයි. ඒ ටික අහන්න නැතුව ලැජ්ජ නිසා හෝ බය නිසා හෝ පමා වුණොත් ඒ වෙන පාඩුව වෙන දෙයකින් හදන්න බෑ. ඇත්තටම බුදුහාමුදුරුවෝ කියනවා ඕක නෙවෙයි ලැජ්ජ බය කියන්නේ. ඕව අහන්න ඕනේ දේවල්. ඒකට මම ඒ නිසා ආර්දනා කරනවා. කාරණා තුනයි. දීප කමඨහන උපදේශ, සීලය සහ වැඩමුළුවේ තියෙන චර්යා පද්ධතිය. ඉතින් මේක පළවෙනි දවසේ නිසයි මම කියන්නේ ඊට පස්සේ ඒ භාවනාව නැත්තම් අපි භාවනා කියන වචනේ මම පුළුවන් තරම් පාරිභාෂිත ශබ්ද මාලෙන් අයින් කරනවා. සතිය පිහිටවීම පරියංගේ ඉන්නකොට කියන්න යමක් තියෙනවද ප්‍රශ්න කරලා තියාමක් තියෙනවද අපි මේ වෙලාවේ ඉදිරිපත් කරනවා. සක්මන කරනකොට මේ සතිය පිහිටීමේ වැඩපිළිවෙලේදී අපිට ගැටළු ස්ථාන හෝ සතුටින් ප්‍රකාශ කළ හැකි දේවල් හෝ මාත්‍රිකා තියෙනවා කතා කරන්න. එදින්දා ජීවිතයේ සතිය පවත්වනකොට ගැටළු ස්ථාන හෝ නැත්නම් කරගෙන යනකොට ඇතිවෙච්ච පහසුකම් තියෙනවා නම් හෝ නැත්නම් ඒක පිළිබඳව මේ වැඩසටහන් දියුණු කිරීම මුවාවෙන් අදහසින් අලුතෙන් යමක් මාතෘකා තියෙනවා නම් කියන්නේ. මේ මේ පිට මුකුත් කියන්න එපා. එච්චරයි. මේ ටික මේ නම් කරලා කියන්නේ මේවා ඊටාම වැදගත්. මේන් පිට දේවල් කතා කරලා පිරිසකේ කාලේ නාස්ති කරන්න එපා. එහෙම වුණොත් මම පෙනී හිටිනවා. එතනින් එහාට බලදරයා විසින් කපන ලදී. මං කපලා දානවා. හැබැයි ඒක නොවීම සඳහා මං කල්යුතු කියන්නේ මෙන්න මේ ටික අපි සාකච්ඡා කරනවා. ඉතින් ඒ නිසා සමහර විටක සමහර කෙනෙකුට කනේ පාර වදින්න ඉඳිනවා, ටොක් වදින්න ඉඳිනවා, කෙවිටි පාරල් වදින්න ඉඳිනවා. ඒක නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි පිටසක් එක්ක යනකොට එහෙම වෙනවා. ඒ වගේම මේ මම හයියෙන් කතා කරන නිසා කාටද කතා කිරීම ප්‍රශ්න ඉදිරිපත් කිරීම පසුබෑමක් වෙනවා නම් එහෙම නැත්නම් බයක් චකිතයක් ඇති වෙන එක මගේ තනිකර වැරද්දා. මට එහෙම කරන්න ඕන කමක් නැහැ. ඔයගොල්ලෝ તો ඈතින්දලා ආවේ ওই බයලජ්ජාව ගෙදර ගෙනියන්න නෙවෙයි. අපිට මේක සුද්ධ කරගෙන යන්න ඕන නිසා. ඉතින් ඒ අනුව බලනකොට මේ අවුරුදු 40 මේ මෑතකදී කමඨාන් සුද්ධ කිරීම පුදුම දක්ෂකමකට ඇවිල්ලා තියෙනවා. ඕගලන් ඕනේ නම් අපි මේ ඔස්ටින් වල කරපු එකේ විස්තර ටික අහන්න. එනතෙන් චුවැන්ගින්ගේ කරපු එකේ question and answer ටික අහන්න දවස් දෙක යනකොට මිනිස්සු එනවා ඉහළම මට්ටමට. ඒ මොකද අපි අතර ලොකු විශ්වාසයක් ඇති වෙනවා. මේක තමයි මේ කියන්නේ මට මේක තේරුම් ගත්ත එක හරි මම මේක ප්‍රකාශ කරන්න ඕනේ කියලා ඒගොල්ලෝ කමටහන් සුද්ධ කරන විතරක් නෙවෙයි ඒගොල්ලෝ Tamanට ඇතිවෙච්ච හොඳ පරියංක සක්මන පිළිබඳ ප්‍රකාශ කරන්න කැමතියි ඒක හරි වටිනවා අනික් අයට අලුතෙන් එන අයට බය ඇරලා මේ කතා කරන්න මොකද්ද කියන්නේ ඉතින් මං ඒ ඔක්කොම හොඳයි කියනවා ඔය අවුරුදු 40 දී මොකද්ද මගේ දියුණුවක් ඇති වෙලා තියෙනවා ඒ කියන්නේ මොකද්ද efficiency එකක් ඇති වෙලා තියෙනවා. ඒක ඉතින් අපි දෙකොල්ල එකතු වෙලානේ වෙලා තියෙන්නේ. හැබැයි ඔක්කොම පරාදයි. පොඩි ළමයි ටිකට කියලා දුන්නොත් ඒක විනාඩි 5න් එනවා. අවුරුදු 40 වැඩේ පොඩි උන් එකතු වෙලා කතා කරනකොට එක විනාඩි 5යි යන්නේ. කනෙක් වෙච්චි ගමන් උන් සුරංගනාවියෝ වගේ සුර දූතයෝ වගේ කෙලින්ම සම්බන්ධ වෙනවා කොච්චරද කියනවනම් ඒ කට්ටියගේ අම්මා තාත්තට ඊර්ෂ්‍යා හිතන විදිහට කරුණු කාරණා ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ තාමත්ම නිර්මාණශීලී අන්තිම තියුණු ඥානකින් කතා කරනවා short and sweet short to the point ගුරුරුන්ටත් පුදුමයි ඒ ළමයි නැහැටි ඒ නිසා අපිට වයසට ගිය නිසා ටිකක් sorry මම මේ රිට්‍රීට් එක ඕගනයිස් කරන්න යනකොට ගිය අවුරුද්ද ඕගනයිස් කරේ පොඩි ළමයින්ට මේක ඒක අපිට කරගන්න බැරි වුණා ඒක සමහරක් කොටස් මමත් වා කියන්න ඕනේ නමුත් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට යනකොට මේ පිරිසක් ඇවිල්ලා එක දවසක පොඩි ළමයි ටිකක් ගෙනත් පෙන්නන්නේ කියලා ඕගොල්ලෝ ගිහිල්ලා දානවා ඒක නිරීක්ෂණය කරන්නන් විදියට. කතාව ඉවරයි. අපි එනකොට චෙකස්ලෝකියාව කරා කරන වෙලාවේදී එතන එතන අලුත් වෙම හදපු තැනක් භාෂාවට දාන්න ඕන ස්විච් ස්ලෝවකියන් භාෂාවට අතර ස්ලෝවකියාව කරේ ඉංග්‍රීසියෙන් ටොක් එක යන්නේ මේ සාමාන්‍ය කන්ටෙන්ට් එක 150යි මට කතා කරන්න පුළුවන්. මොකද කාලේ ට්‍රාන්ස්ලේටර් යන හොඳ ට්‍රාන්ස්ලේටර් කෙනෙක්. පස්සේ අතරමැද ළඟ තියෙන ඉස්කෝලේක සෙමිනා එකට ටීචර්ස්ලා ටිකක් ගෙනල්ලා එන කැමති කෙනෙකුට එන්නේ කිව්වා. දැන් රිට්‍රීට් එකේ හතර පහ දෙනෙකුත් ගිහිල්ලා අපි ටීචර්ස්ලාට සෙමිනා එකක් කරා. ඊට පස්සේ සෙමිනා එක කරපු ටීචර්ස්ලා අල්ලන ගිහිල්ලා ළඟ ළඟ ඉස්කෝලේක තන්නේ කර චෙක් කැතලික් ඉස්කෝලේක ළමයි 40කට සතිපාසල කරා. කිරුවට පස්සේ කමඨාන් සුද්ධ කරනට ඒගොල්ලෝ කියනවා දැනුයි සාංශ දන්නේ මොකද්ද සතිය කියලා. ඒ ළමයිට ඔබ වහන්සේ කියලා දීපු හැටි ඒ ළමයි කතා කරනකොටයි දන්නේ අපි මේ මොකක්ද ඕළුවේ තියාගෙන ඉඳලා තියෙන්නේ. මං ඉස්සල්ලාම හිතුවා මේ වැඩසටහනක් අස්සේ මේ ළමයින්ට උගන්වන්න යෑම මල බාධාවක් කියලා. මේ අපේ වැඩිහිටියෝ ගිහිල්ලා ළමයි දිහා බලන්නේ කිසිම දවසේ පැය ගාණක් යනවනේ. නමුත් වහන්සේ ඒක නෙවෙයි උනේ. ඒ ළමයි කතා කරන්න පටන් ගත්තට පස්සේ අපිට තේරුණා ඒක මම දාන්නේ පොඩි කෙටියෙන් කියලා. මම මේ කට්ටිය අවසන් හදන නෙවෙයි. තව කාට හරි කියලා දෙන්න යන්න බලන්න කොච්චර දියුණුවක් වෙනවද කියලා බලන්න. අපි ඔය දන්නේ නැහැ කියලා හිතියට අපි දන්න ටික ඕනකටත් වැඩිය වැඩි. කාට හරි සරල භාෂාවෙන් කියලා දෙන්න යන්න එතකොට තේරෙයි. අපි කියලා දීම හරහා මොකද්ද ඉගෙන ගන්න. මම මේක ඔක්කොටම කම්මටහන් කම්මට්ටානාචාර්ය পদවි දෙන්න හදනව නෙවෙයි. ඔක්කොම ආර්ය භූමියට ගන්න හදනවත් නෙවෙයි. අපි දන්න ටික අපිට හම්බුනේ ස්විච් ආවේ. අපි ඒ කාටරි කියලා දෙන්න හදපු ගමන් පුදුම ගනුදෙනුවක් වෙනවා. ඒක මේ කමඨාන් සුද්ධ කරන වෙලාවෙදී තමයි අපිට ක්‍රියාවත් කරන්න පුළුවන් වෙන්නේ. ඉඳගෙන භාවනා කරන වෙලාවේ සක්මන් කරන වෙලාවෙ වෙන්නේ. ඒ වෙනදී අපි කියනවා කොමියුනිකේෂන් මේකට කියන්නේ ධර්ම සාකච්ඡා කියලා. සාකච්ඡා අනුග්‍රහිතය කියලා මේකට කියන්නේ. ඉතින් ඒක නිසා ලිඛිත ප්‍රශ්න වලින් මේක ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් සභාවට කතා කරන්න පුළුවන්. හැබැයි අපි මික්සර් වැඩ කරනවද? ඈ? වැටි බහැද? හොඳටම බහැද? මම ඉන්ඩිස්ල ඕන් කරනවා අපිට පුළුවන් මෙතනලා කෙලිම බ්‍රෝඩ්කාස්ට් කරන්න. බ්‍රෝඩ්කාස්ට් කරපුවාම මේ විනිපෙග් නෙවෙයි ලෝකේ ඉන්න ඔක්කොටම අහන්න පුළුවන්. අඩු ගානේ 2000ක් එකතු වෙනවා ඒක අහන්න. ඒ නිසා මම කියනවා කතා කරනකොට ලිඛිතව දෙනවනම් ලේසි. ඒකට ප්‍රශ්නෙත් ඇහෙනවා උත්තරෙත් ඇහෙනවා. නැත්තම් මේක ඕන් කරාට අද නම් වෙන්නේ හැබැයි මේ ෆෝන් එකෙන් කරන්නත් පුළුවන්. දැන් අපේ වෙබ්සයිට් එකේ ඒ link එක ඕන් වෙලා තියෙනවා. ඕනම කෙනෙකුට ඕනම දවසක මම කරන ඕනම question and answer එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක මේ broadcasting system එකක්. මම ඕක දැනගෙනම charge කරනවා කොහොම හරි මේක මේ මට හිතුණා මේ වෙලාව ඇති කියලා. මේ දැන් බැටරි බෑලා. ඒ නිසා අද අපි ඒක එහෙම කරමු. හෙට ඉඳලා අපි මේ වැඩ කරන වෙලාවේ විශේෂයෙන් බණ කියන වෙලාවේ ධර්ම සාකච්ඡා කරන වෙලාවේ මික්සර් ආරකට දානවා. ඔකට මම ආර්දනා කරනවා. මම කියනවා චන්නට මේ චන්දන්ට මේ මේ සම්බන්ධ වෙන්න බැරි අයට ලිඛිතව දාන්නයි කියලා. අපි මික්සර් ආරක දානවා. ඒ නිසා ඕන වෙලාවක සම්බන්ධ වෙන්න කියලා. හැබැයි ටයිම් ස්පෙસિෆික් මික්සලර්ගෙන් පණිවිඩයක් කරනවා ඒගොල්ලන්ට ධම්මජීව හම්සෝ දැන් ඔන්ලයින් කියලා. අනේ එතකොට යන්න පුළුවන්. ඒගොල්ලෝ ඉල්ලීමක් කරලා තියෙනවා. මේ කතා කරනකොට ඈතින් ඉඳලා කතා කරුවොත් ප්‍රශ්න හෙන්නේ නැහැ කියලා. ඒ නිසා ප්‍රශ්නේ කියවන්න පුළුවන් නම් මයික් එකට ලිඛිතව දීලා එහෙම නැත්නම් අර වගේ මයික් එක පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා මම දැනගන්න කැමතියි වැඩසටහන ආරම්භ කිරීමට කලින් මේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවද කියලා. අපි එකෙන් එනම් පටන් අරගන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි අතිගරු ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ආරම්භයේදී වම දකුණ ලෙස මෙනෙහි කරමින් පාද චලනය නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකට පසු විනාඩි 10කට පමණ පසු යටිපතුල ලනුපැදුරේ ගැටෙන සැටිත් යටිපතුල එසවෙන විට එය ගැටීමෙන් නිදහස් වන සැටිත් අවබෝධයෙන් බැලුවෙමි. එක කකුලකට සම්පූර්ණ ශරීරයේ බර යෙදෙන විට අනිත් කකුලේ යටිපතුල ක්‍රමානුකූලව එසවි නිදහස් වන සැටි නිරීක්ෂණය කළෙමි. විටක ආශ්වාස ප්‍රාශ්වාසයේ ප්‍රකට වූද නැවත දෙපතුලේ චලනයේ වෙත වම දකුණ ආයුරෙන් සතිමත් වීමි. පර්යංක භාවනාව ආරම්භයේදී සිත කයේ සිත යකාගේ කම්මලක් මෙන් වුවද වීරය වඩා නාසිකාග්‍රයේ දකුණු නාස්පුඩුව හුස්ම රැල්ලට සතිමත් විමි. කිසිඳු සිතවිල්ලක් නැති ස්ථානයකට සිත ගොස් ශරීරය සැහැල්ලු වී නිදිබර ගතියක් දැනුනි. නිින්ද ගොස් නැති බව අවබෝධ වූයේ වූයේ නැවත නාසිකාග්‍රයට හුස්ම රැල්ලේ උණුසුම දැනෙනි. කීප විටක් මෙය සිදු වූවද නැවත නැවත නාසිකාග්‍රේ හුස්ම රැල්ල වෙත පැමිණීමේ විටක සිත පිට ගිය විට උදරයේ පිම්බීම හැකිලිම වෙත අවධානය යොමු කළෙමි. දෙවන පාර්යංක භාවනාව අතරතුර වමනේ යාමට එන බව කීප විටක් දැනිනි. එහෙත් නැවත කර්මස් මූල කර්මස්ථානයේ වෙත වන නාස නාසයේ හුස්ම රැල්ල වෙත අවධානය යොමු කර ගනිමින් එය මගවහා හර මග හරවා ගතිමි. මම ආදුණෙමි. වරදක් ඇතොත් පහදන පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ වයිට් බෝඩ් එකක් නැහැ මෙතන. තියෙනද? ඩි ශිල්ප දැක්වීමක් කරන්න. ඔතන තිබ්බත් කමන්නේ. ඔතන ඔතනම තිබ්බත් කමන්නේ. ඒ කියන්නේ ඕකෙම ලියන්න බැරිද? ආයකට දාන්න ඕනේ මේ white paper එක. හොඳයි අයික ඒකට කරනකම් මම කතාව පටන් අර ගන්නවා. මේකේ පළවෙනි කොටස තියෙන්නේ අන්තිමටම පටන් අර ගන්නවා. මොකද මේකේ මේ ආධුනිකයෙක් මේ භාවනා කරනකොට මෙච්චර ඉක්මනට මේ වගේ ප්‍රතිඵල ලැබෙයි කියලා බලාපොරොත්තු නැති ගතියෙන් තමයි මුළු රචනෙම ලියලා තියෙන්නේ. ඒක ඉවර කරන්නේ ඒ නිසා මම ආධුනිකයෙක් කියලා. මොකද භාවනාවට ඇත්තට මේ ආධුනිකයා පරණ කෙනා කියලා එකක් නැහැ කාරණාව දන්නවනම් එහෙම නැහැ කියන්නත් බෑ. මොකද සත්පත්තානේ සත්වච්ඡන් සඳහන් කරලා තියෙන අවුරුදු 7ක් යයි කියලා වැඩේ තේරුම් ගන්න. අඩුම වුණොත් දවස් 7ෙන් කරන්න පුළුවන් කියලා. බෝධිරාජ්‍ය සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා උදේ කාරණාව දැනගත්තා නම් හැන්ද වෙනකොට වැඩි කරන්න පුළුවන් කියලා. same day service දෙන්න පුළුවන් කියලා. ඉතින් එතකොට තියෙන්නේ කරන්න ඕනේ දේ මොකද්ද කියලා මේ කමටහන මොකද්ද කියලා අවබෝධ කරගත්තා නම් ඔය තීරුම් ගන්න එක අකාලිකයි වෙලාවක් යන්නේ ඉතින් අපි හිතාන ඉන්නවා අවුරුදු 10ක් භාවනා කරන කෙනාට වැඩිය අවුරුදු 20ක් භාවනා කරපෙන්න පින් කරගෙන තියෙනවායි කිය. එහෙම එකක් නැහැ. ඇත්තටම අඩු කාලෙන් තීරුම් ගන්න එක න වැඩියෙන් පින් කරලා තියෙනවා. පරණ කෙනා ඔහි එක තැනම හපහ පහ පහ පහ ඉන්නවා මිසක් වැඩි වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ තොරතුරු ඉදිරිපත් කරලා තියෙන නිසා මට හිතුණා මේ වගේ කෙනෙකුට තව තොරතුරු ටිකක් දුන්නොත් පරණ අයටයි අලුත් අයටයි ඒක ටිකක් උදව් වෙයි කියලා. ඉතින් ඒකේ print out එකක් මම හිට ගේන ලස්සන එකක්. එතෙන් යනකම් මම පොඩි මතක් කිරීමක් කරන්න. සරුවචාන්සි මේ වගේ දේවල් උගන්වනකොට කඩදාසි පාවිච්චි කරේ නැහැ. රයිටින් බෝඩ් පාවිච්චි කරේ නැහැ. ලීචි මෙටීරියල් පාවිච්චි කරේ නැහැ. හැබැයි දීලා තියෙන නිදර්ශන දිහා බලනකොට කොච්චර දක්ෂ ටීචින් ටෙක්නික් එකක් කරලා තියෙනවද කියනවනම් 84000ක් ධර්මස්කන්ධය උගන්ලා තියෙන්නේ මේ ඇඟිලි 10න් විතරයි. යන තැන තියෙන ඇටීරියා කොළ ටිකක් අරගෙන ඇඟිල්ල දික් කරලා කරද්දී අපිට කරන්න බැරි හින්දා මම බෑක් බෝඩ් දිල්නවා වයිට් බෝඩ් දිල්නවා පෑන් ඉල්ලනවා. ඒකට පොඩ්ඩක් අනුකම්පා කරන්න. වයිට් නැද්ද කොළ කැල්ල අන්දි ලියන එක. ඔව්. මේක මම ලියනකොට පේනවද කාටද? මාකස් කියලා. එමම නිකන් අමුතු. වැඩක් කරන්න හදලා පේනවද කාටද? ඇවිදිනකොට තමන්ගේ කකුලේ ඒකට කියන්නේ විඤ්ඤාසය. කකුලක් ගත්තොත් අපි ගත්තොත් මේ වගේ දැන් මෙතන දණියක මොලේ ඇඩ සැකිල ගත්තාම මමයි පේන්නේ. පේනවද? හරි. එතකොට දැන් මේක මෙහෙම මෙහෙම වුණොත් මොකද වෙන්නේ කියලා හිතාගන්න. මේක දැන් කාට්විල් එකක් වෙනවනේ. ඒකට මේ කාට්පිල් එකේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේකට කියන්නේ අක්ෂය කියලා. ඇද කරන්න ඕනේ. මේ කකුල පිටපස්ස කරන්න. අන්න. මේක අක්ෂය මේක පරිධිය කියලා අපි කියනවා. බුදුසසුන පාවිච්චි කරන්නේ නේමිය කියලා. මේක අක්ෂය. මේකට කියන්නේ අරය කියලා. ඒක අපි දන්නේ කනේ. ඒතර අපි ඇවිදිනකොට එක අරයක තමයි මේ බිලුඹ ඉඳලා මෙතෙන් බර පිහිටවන්නේ මෙතනින් උඩට සාමාන්‍යයෙන් අපි ඔළුව මෙහෙම තියනවා නම් මේක එක කකුලක් මේක එක කකුලක් කියලා හිතුවොත් හරියට අපේ කුල්ලටේ තියෙන්නේ හරියට කක්ෂේ අක්ෂේ මෙතෙන්ලා මෙතෙන්ඩයි මෙතෙන්ලා මෙතෙන්ඩයි හරියටම දුර සමානයි ඒ නිසා අපි ඇවිදිනකොට මේ කකුලට බර ගන්නකොට මේ කකුල ස්විංගින්නේ එතකොට මුළු බරම මේකේ තියෙන්නේ ඊට පස්සේ මේකට දෙනකොට මේ බර සම්ප්‍රේෂණය මේක බර සම්ප්‍රේෂණයට මාරු වෙනවා එතකොට මේක රිලීස් වෙලා මේක ගන්නවා බුදුජානන්සේ කියනවා සතියට නමක් ඒකාරෝ කියලා. එක වෙලාවට එක අරයයි වැඩ කරන්නේ. ඒකට සතිය පිටවන්නේ කියන නිසා සතිය සමානයි ඒකාරෝ. මේකේ මම ගෙන අපු මේක තියෙනවා මම හිට print out එක ගෙනලා පෙන්නන. ඒතර බලන්න මෙච්චර අපි ඇවිදිනකොට මේ අපේ උඩ කඳ මහා බ්‍රහ්මයා යනවා වගේ බබා ගෙනියනවා වගේ යන්නේ උඩ පැත්තේ හෙල්ලෙන්න පෙරලෙන්නේ නැහැ. බර මාරු වෙන්නේ කකුලෙන් කකුලට මාරු කරනකොට මෙතන හරියටම බල රේඛාවක් හැදෙනවා. බල සම්ප්‍රේෂණය වෙච්ච ගමන් ඒ කකුල ඊගාව කකුලට බර දෙන්න මෙතන ඉඳලා මෙතෙන්ද විනුබේ ඉඳලා ඇඟිලි වලට නේමිය දිගේ බල සම්ප්‍රේෂණයක් වෙනවා. ඉතින් ඒක දිහා බැලුවොත් මිනිස්සයා කකුල් හතරෙන් ඉඳලා කකුල් දෙකට එන්න අවුරුදු කෝටි ලක්ෂ 20ක් ගත කරලා තියෙනවා. ඉතින් ඒ නිසා පයින් එවිදිනවා කියලා කියන්නේ ලොකු ඇක්‍රොබැට් එකක්. ලොකු මේ සර්කස් එකක්. පයින් එවිදිනවා කියොත් අපි එක කකුලෙන් යන්නේ. දැන් අපි හැතැම්ම ගණන් ඇවිද්දට ධාම දන්නේ නැහැ. අල්ලන්න හැතැම්මනා වගේ ඇවිදිනවා. කොච්චිර දුවනවා, කෑම කන්න දුවනවා. නමුත් බැලුවොත් මේ එක කකුල කිලෝ 70ක් මාරු කරන හැටි ඕගොල්ලන්ට තේරෙයි කිලෝ 50ක සිවෙන්ති බෑග් එකක් මේ යති මේ අතර ගන්න කොච්චර අමාරුද කියලා. දැන් කීලා හිතා කියලා 450යි. මගේ බර මම මේ කතා කරන්නේ. ඒතර මේ 150 ගෙනියනකොට අපිට 150 යනවා තේරෙන්නේ නැහැ. ඒ වෙනකොට මේවා සින්ක්‍රොනයිස් වෙන හැටි බැලුවොත් එහෙම අවුරුදු කෝටි ලක්ෂ ගණක් සින්ක්‍රොනයිස් වෙලා තමයි හරියට මෙතන තියෙන උකුල් ඇටේ ඊට පස්සේ මේ කොඳුයට පෙළ මෙතන ඔළුව මේ ඔක්කොම බල සම්ප්‍රේෂණ වෙන්නේ මෙතනින්ලා මෙතෙන්ට යනකම් කෝච් එක පෙට්ටි ෂන්ට් වෙන්න වගේ මේ ඇට්ලස් කසේ රුකාවට යනකම් මේ බර ගෙනියනවා. එතකොට අපි වකුටු වෙලා ඇවිද්දොත් කුන්දනමාගෙන ඇවිද්දොත් එහෙම අවුරුදු 10 15 ඇවිදිනකොට කොච්චරක් මේ ඇඟ විෂමතාවයකටපත් වෙනවද කියලා හිතන්න. ඒකට ඉඳ ගන්නකොට ගෙලින් ඉඳ ගන්න. ඇවිදිනකොට කෙලින් ඇවිදින්න. ඒකට ශරීර සෞඛ්‍ය හැදෙනවා. ඉතින් බුදුජානක සසතං කරන ධක්ම භාවනා කෙරුවොත් අධධානකම හෝති ප්‍රධානකම දිග්ග ගමනක් යන පුළුවන් හැකියාව ලැබෙනවා. ඕනම බර වැඩක් අතරමඟ නතර නොකර යන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. අතහරින්නේ නැහැ. මොකද ඒකෙදී මේ බල සම්ප්‍රේෂණය කියන්නේ පුංචි කාරණාවක්. නමුත් අපි කායට කොච්චර සලකනවද කියලා. ඇවිදිනකොට කොච්චර මේ කය ඍජුව තියන හරියට ආමේකේ උගන්වනකොට වගේ ඇවිදිනකොට හොඳට කෙලින් කරගෙන ගියොත් කයට බරක් එන්නේ නැහැ. ඉඳ ගන්නකොට කෙලින් ඉඳගත්තුත් බරක් එන්නේ නැහැ. බර ඔක්කොම හරියට සමතුලනය වෙනවා. ඉතින් ඒක වෙන්න සක්මනක විනාඩි 35ක් යනවා. විනාඩි 35ක් විතර යනවා සක්මන සමිලියයිස. එතින් යනකම් අපි කරන්නේ කයයි සක්මනයි වේලාවයි කලාවයි ඔක්කොම මේ සමතුලන කිරීමක් විතරයි. ඒ නැත්තම් ග්‍රවුන්ඩ් වර්ක් ප්‍රොසෙස් එකක් කියන්නේ. විනාඩි 35කට විතර පස්සේ මේක ඔටෝ යන්න ගන්නවා. ඔටෝ යන්න ගියාට පස්සේ තමයි සක්ම බහනම් පටන් ගන්නේ. එතකොට අපිට බලන්න පුළුවන් මම ඇවිදින්නේ මම ඇවිදින කෙනෙක් දිහා බලා ඉන්නවා වගේ නිකන් වීඩියෝ කැමරාවකින් දාලා action replay slow motion බලන ඉන්නවා වගේ. එතකොට පුළුවන් නම් ඩවුන්ලෝඩ් කරගන්න anatomy of walking කියලා වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඒකෙන් පින්නනවා ඇට සැකිල්ලක් ඇවිදින හැටි. මයි ළඟ මම හිතන්නේ ඒක ඩවුන්ලෝඩ් කරලා තියනද මන් දන්නේ ගන්න ලේසි. ඒක පෙන්නුවොත් මේක පෙන්නුවොත් ඊට පස්සේ සක්මන් භාවනා කරලා වෙන්නුවොත් මේ වගේ ගැඹුරක් කිසිම සාස්ෘණ වාචනයක් පෙන්නලා නැහැ. ඒකාරෝ කියන වචනේ විතරක් ගන්න මේක මම ඒක ඇට හැකිල්ලක් දැකපුවා මම මේ චිත්‍රය හදාගත්තා මෙතනින් බල සම්ප්‍රේෂණය වෙන එකේ තමයි සතිය පිහිටවන්න ඕනේ ටික වෙලාවකින් ඒ බලය මේකට දීලා මෙයා කකුල උස්සලා මෙතනින් තියාගන්න එතකොට මේ රෝදේ කැරකෙන්නවා වගේ. එතකොට මෙතෙන්ලා මෙතෙන්ද අක්ෂයට කක්ෂය කියලා මේ කියන්නේ අක්ෂය අක්ෂය කියලා කියන්නේ අක්ෂය කියන්නේ එක්සල් කියලා කියන්නේ ඉංග්‍රීසි වචනේ. එතකොට මේ විලබේ ඉඳලා මෙතෙන් බර සම්ප්‍රේෂණය වෙනකොට එතන සතිය පිහිටවන්න ඕනේ. අපි සතිය පිහිටවන්න ඕනේ තැන ඒ කාරෝ. ඒ බලේ සම්ප්‍රේෂණය කරන තැන. එතකොට මෙතනින් උඩ මේක නිකන් හොල්මනක් යනවා වගේ යන්නේ. උඩ කැල්ල පෙරහැරි මහබබා ගෙනියන දැකලා තියෙනවා. කූඩේකින් හදලා දාගෙන ඉස්සරහ යන්නේ මහබබාට බොණු දෙකක් තියෙනවනේ ඉස්සරහ පිටිපස්සේ දෙකම තියෙනවා. මේ කැල්ල මහබබා වගේ. නිසා අත් දෙක වැඳගන්න කියනවා කියනවා. කකුල් දෙකේ වැඩ පිළිවෙල බලන්න කියනවා. ඉතින් මේ ලියපේකන කියලා තියෙනවා සක්මන් භාවනා කරනකොට අන්න වගේ මේ තොරතුරු වගේක් ලැබිලා තියෙනවා කියලා මම මේ කරන්න හදන්නේ ඒකට මේ තොරතුරු තාක්ෂණික කරන්න. ආගමක් නෙවෙයි ධර්මයක් නෙවෙයි තාක්ෂණයක් මේකේ තියෙන්නේ මේ ටික පොඩි ළමයින්ට කියලා දුන්නාට පස්සේ ඒ ළමයි හරි ආසාවෙන් ඊගාදාසි කරලා බලනවා ඇත්තටම මේ මෙහෙම එකක්ද වෙන්නේ එතකොට රංගපෑමක් නැහැ මානවයේ කැවිදිනවා මම නෑ ඒක සිද්ධ වෙන්නේ මම එතකොට කියන්නේ අපේ භාෂාවෙන් භාවනා භාෂාවෙන් කියන්නේ අනායාසින් ඇවිදීම සිද්ධ වෙනවා ඒකට අහන්න ඕනේ කොච්චර දුර බලන්න ඕනද කොච්චර හයියෙන් යන්න ඕනද ඒක බොඩි නොලෙජ් එකෙම හැදෙනවා විනාඩි 35ක් ගන්නවා අපේ බොඩි නොලෙජ් එක මේ ඇවිදින තැනට වේගයට කාලයට සින්ක්‍රොනයිස් වෙන්න ඉතින් මේ තැන්නේ ඇවිදිනකොට කන්දක යනකොට අඩි කීපයකට ඉස්සලා අපේ හිත සින්ක්‍රොනයිස් වෙලා ඉවරයි ඒකව අඩිය තියන්නේ කොහොමද කියලා ඒක හොඳට තේරෙනවා කකුල උලුක් වෙච්ච දවසට ලකු ලුක් වෙච්ච දසර ගලක් පේනකොට ඇඟරි දෙනවා. අඩිය උස්සන්න බෑ. එදාට තනි පොළොවම ඉල්ලනවා. ලකු ලුක් වෙලා තියෙනකොට කඳ පේනකොට සතා බයයි. ඒ නිසා හොප් ස්ටෙප් ඇන් ජම්ප් එක පොඩ්ඩක් හිතන්න. තුම්පා පැනුම කියලා එකක් තියෙන්නේ. අන්න ඒක පයින්නකොට සින්ක්‍රොනයිස් වෙන හැටි. ඒ කෙනා දන්නවා මම හොප් එක ගන්නේ දකුණෙන්ද වමෙන්ද කියලා. කල්ැතු කියන්න බෑ. ස්ටෙප් එක දැම්ම ජම්ප් එක දාන්නේ මොකෙන්ද කියලා මාස්ටර් කිව්වොත් වමෙන් කියලා වමෙන්ම නෙවෙයි හම්බෙන්නේ. සමහරගේ වමෙන් සමහරගේ දකුණෙන්. ෆුට්බෝල් ගහන කෙනා දන්නේ කික් එක දෙන්නේ කොයි කකුලෙන්ද කියලා. හැම කෙනාටම කකුල් දෙකෙම කික් එක දෙන්න බෑ. ඒ ටික අපි දන්නේ සක්මන් කරනකොට. අපි අපි ඇවිදින්නේ වමෙන් නම් දකුණ සොත්ති. දකුණෙන් ඇවිදන වම සොත්ති. සොත්ති කියන වචනේ දන්නවද? නෑ එදිලා යනවා විතරයි. ඇක්ටිව් එකයි අනිත් එක පැසිව්. ඒ ටික දැනගන්න අඩු ගන්න කොච්චර කාලයක් අපිට යයිද? හදන්න යන්න එපා හැබැයි. දැනගත්තොත් විතරක්. සක්මන් කරනකොට පියවරක් තියලා පියවරක් ගන්නකොට පුදුමාකාර මානවයාගේ මුළු පරිණාමයේම හතර කවුරෙන් ගිය සතා නැගිටලා දෙපාසතෙක් වෙලා දෙපාසතෙන් යන්න යනකොට වෙච්ච පරිණාමයම අපිට දැනගන්න පුළුවන් ඔය ස්ලෝවකියාව ගිහිල්ලා ටීචර්ස්ලාට අපි කිව්වා සක්මන් භාවනාවට ළමයි පුරුදු කරන්න ඕන කියලා මෙහෙම කරනකොට සති ක්‍රීඩාවක් පුරුදු කරා ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඇත්තට සතිය විතරයි දන්නේ නැත්නම් අනිත් ඔක්කොම දන්නවා. මම ගියේ නෑ එදා. ඒගොල්ලෝ ටීචර්ස්ලා ටික ඔක්කොම පොඩිම හිටගත්තලු මේ පැත්තේ. ඊට පස්සේ ගලෝ ඔක්කොමලා නයික් යනවා වගේ යන්නේ කියලා. පොළොව දිගේ. ඊට පස්සේ කබරෙක් යනවා වගේ යන්නේ කියලා. ඊට පස්සේ ගෙම්බෙක් පයින්න වගේම ඉන්නේ කියලා. ඊට පස්සේ වලහෙක් යන්න වගේ යන්නේ කියලා. දැන් මිනිසෙක් යන්න වගේ යන්නේ කියලා. එතකොට යෑන් කියනවා අනික් සත්තු ඇවිදිනකොට ගන්න වෙහෙසත් මිනිස්සයා ඇවිදිනකොට තියෙන පහසුවත් ඒ සති ගේම් එක කරනකොට මට කඳුළු වැටුණා කියලා. පහුවෙන්ද ගිල පොඩි ළමෙන්ට ඉටි කරලා පෙන්නවා. අපි ඇවිදිනකොට සත්තු ඇවිදිනකොට කොච්චර වෙහෙසකින්ද තැනකින් තැනකට යන්නේ බයෙන් ඉබ්බ සම්පූර්ණ කට්ටක් අරගෙන ඇවිදින්නේ. මොන හරි උනොත් ටක් ගාලා ඇවිදින්න. අපිට එහෙම නෙමෙයි අපි ළඟ තියෙනවා. නමුත් මේක අපි නිවනට යොමු කරගත්තොත් නිවනට යන ගමනක් යොමු කරගත්තොත් සක්මන් භාවනාදී අපි ගොඩාක් ඒ සෙල්ලම් ටික කරලා පෙන්නන පොඩි දරුවන්ට එක එක සර්ෆේසස් හදලා වැල්ලේ ඇවිදිනකොට වතුරේ ඇවිදිනකොට ගල් වල ඇවිදිනකොට මේකෙදි ඒක දැනගත්ත ගමන් ඒගොල්ලෝ ගිහිල්ලා 1 ඩොලර් ෂොප් එකට ගිහිල්ලා මේ මටීරියල් ගෙනාවා ගොඩාක්. ගෙනත් දාලා පොඩි උන්ට ඇවිදින්න දුන්නා. ඇවිදලා කොහොමද මේ කකුලට මේකේ පෑගෙන්නේ කියලා බලන්න. ඉතින් එතකොට අපි දන්නවා එහෙම නැති වුණත් ඊවන් ග්‍රවුන්ඩ් එකේ ගියත් පියවරෙන් පියවරට පියවරෙන් පියවරට අපි මේ පොළව කකුලෙන් කියවනවා. හයියද සීතලද උණුසුමද කකුල පටලයට තිබ්බද නැද්ද අන්නේ තොරතුරු ටික ලියන්න දන්නවනම් එහෙනම් භාවනා කරන්න භාවනා 150ක් ඉවරයි ඒක එදිනෙදා ජීවිතේට වැදගත් තොරතුරු නෙවෙයි. ඒවා නිකන් සාමාන්‍ය තොරතුරු. නමුත් මේකෙන් දන්නවා දැන් සතිය පිහිටලා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා අනිත් දවසේ සක්මන් කරනකොට බලන්න ඇද්දක වහන්න එපයි කියනවා සාමාන්‍ය. හැබැයි බලන්න එපයි කියනවා කකුල දිහා. බලන්න කියන්නේ විය ගහත් තරම් ඈතින්. බලලා මේ කකුලේ ඔක්කොම වෙන වෙන පුංචි පුංචි දේවල් සේරම ශරීරයේ හිත කියවන හැටි. කියවලා ඊගාව කකුලට තොරතුරු දීලා සින්ක්‍රොනයිස් කරන්න ඇති පුංචි ඉටි කට්ටක් කරනොත් ගලක් කරනොත් ඒකට අපි මේ ගල ඇත්තටම කකුල ඇලවිලා තියෙනවද ගල හැලුණාද කියලා බලනවනේ අපි ඇලවිලා තිබුණොත් ඊගාව කකුල තියෙනකොට උග් ගෑවෙනවා හැලුණොත් හරි අර එදා තිබ්බ මැටීරියල් වල පුංචි වීදුරු බෝල තැලිච්ච වගේ ඒවා තිබ්බා ළමයි යනකොට ඒ කකුල ඇලෙනවා ඇලිලා ඊගාට පොළොවේ ඇඩිය තියෙනකොට එකක් දෙකක් එතකොට ඒක කිති කැවෙන තැනක එහෙම තිබ්බොත් ඉතින් ආ කකුල උලලා තමයි බිම තියන්නේ. ඒ ඔක්කොම අපි අතර ඒ දැනගැනීමේ ශක්තියේ කකුලේ යමක් වැලි කැටයක් ඇලවිලා තියෙනව නැද්ද කියන එකේ ඥාන පිරිමකමක් නැහැ. බාලමහලුකමක් නැහැ. උගත් නුගත්කමක් නැහැ. ඔක්කොටම උප්පත්තියේදී හම්බෙලා තිනවා possibility එකක්. ඒක අපිට පරිණාමයෙන් හම්බෙච්ච අපි ඒක තතිය පිහිටියා නම් මට මෙච්චරක් තොරතුරු දැටහෙනවා. මට මෙච්චරක් කියන්න පුළුවන් කියලා කිව්වොත් මේ ස්වභාවයේ එක්කෙනෙක් කතා කරොත් අනිත් ඔක්කොම වෙනුවෙන් එයා භාවනා කරා වගේ. එහෙම කිව්වම තේරෙනවද? එක්කෙනෙකුට ලියන්න පුළුවන් නම් විස්තර සහිතව අනික් කට්ටිය කෙරුවේ නැතත් ඒගොල්ලෝ දන්නවා කරනකොට මෙතෙන්දයි ඇටෙන්ෂන් එක යන්න ඕනේ. ඇටෙන්ෂන් එක ගියාට පස්සේ වැටහෙන දේ ලියන්නේ මෙහෙමයි කිව්වහම ඒ හරියට ලියන එක මනුස්සයා අනිත් ඔක්කොම වෙනුවෙන් භාවනා කරා වගේ. ඒ ලාභය හම් වෙන්නේ පොදු කමට අංශුද්ධ කරොත් විතරයි. එක එක නෑ කමටහන් සුද්ධ කරොත් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මට හරියට දොස් කිව්වයි මේතිගල ඉස්සර මම එක එක නට විනාඩි 5 5 දෙනවා දැන් දෙන්නෙම නැහැ. ඔක්කොම එකට දාලා කරනවා. එතකොට ආධුනිකයන්ට විශාල ලාභයක් ලැබෙනවා. ඒ ඉහෙලටම කරන එක නා කරන තොරතුරු වලින් අරයට මේ භාවනාවයි කමටහනයි නෙවෙයි රිපෝටිංగ్ සිස්ටම් එක අහුවෙනවනේ. මෙහෙමයි කියන්න ඕනේ කියලා. ඉතින් එතකොට ඒ ක්වික් විට් එක තියෙන මනුස්සයාට අහුවෙනවා. යුනිවර්සිටි එකෙන් දැද්දි එක්සෑම් එක කිට් වලට අපි හිටිය හතර දිනක් පාඩම් කරන්නෙම නැහැ. එක එක පිස්සුනේ කට්ටිය පාඩම් කරලා ටියුටෝරියල් හදාගෙන ඇවිල්ලා උන් ඉතින් කතා කරනවා. ඉතින් අපි ගිහලා කොප්පිය අල්ලගෙන ඉන්නවා. ප්‍රශ්නේ මේක වෙයි, ආවොත් උත්තරේ මේක වෙයි කියලා අපි ප්‍රශ්න පත්‍ර බලලත් නැහැ, ලෙක්චර්ස් වලට යන්නෙත් නැහැ, උත්තර දන්නෙත් නැහැ. අර හුඟුවට මහන්සි වෙන එක කට්ටිය කතා කරලා මචං මේ සැරේ එක්සෑම් එකට ඉන්නේ මෙන්න මේ ප්‍රශ්න ටික වෙන්න පුළුවන්. මම ටියුටෝරියල් ලියනවා වරලේ කිව්වා. අපි ගිහලා නියර කුප්පිය අල්ලගෙන හිටමු. එහෙම කරලා තමයි බුදුජානකසේ කාලේ මේ කොහිදෝ යන මගියෝ ආපු මිනිස්සු ඇවිල්ලා පිරිස කෙලවරේ වාඩි වෙලා ඉඳලා මේ වටාතු පූජා කරපු රිට්‍රීට් ඕගනයිසර් කරපු මිනිස්සු තාම මැට්ටෝ. අර මනුස්සයා වැඩේ කරලා ගිහිල්ලා ඉතින් ඒක නිසා අපිට ඕන කරලා තියෙන්නේ මොකා හරි ගමන්නේ මේ යන පහනෙන් එළිය බලනවා නම් මේ ගලන තුලින් වතුර ලබනවා නම් ඒ නිසා කිසි කෙනෙක් හිතන්න බෑ ආධුනිකයි කියලා. හිතුවොත් මම දන්නවා ඒ ඉන්ෆීරියොරිටි ටිකක් දාගෙන තියෙන එහෙම එකක් මේකේ නෑ. ඒකයි මම කියන්නේ මේ අවුරුදු 40ක් මේ ගේම් එකේ ඉඳලා ඉඳලා හරියට කාරණාව කොමියුනිකේට් වෙන්න මේ ඒක තප්පරය යන්නේ. ඇත්තටම තප්පරයක් යන්නේ අකාලිකයි. ඉතින් ඒ නිසා මේ වார்த்தාව හොඳයි. එතකොට මේ පරියංකේදී මම අවධානය යොමු කරන පරියංකේට පරියංකේදී කියලා තියෙනවා හිත පිට ගිහිල්ලා නැවත ආනපානෙට ආවා. නැවත එනකොට මගේ හිත ආවේ ආනපානෙට නෙවෙයි. පිම්බි මහැකිලිමට කියලා. ලියපෙකන අත උසන කැමතිද? හරි. එතකොට දැන් මෙයා උසාවියට ගත්තාම එයා අරස් ප්‍රශ්නාල පිටි පිටි කපනවා. ඈ හරි ඔයා ඉන්නකෝ. හරි එතකොට මගේ ප්‍රශ්නේ තමන්ගේ හිත පිට ගියා කියලා දන්නේ කොහොමද? තව ලං කරන්න. එතකොට හරියනවා. තට්ටු කරලා බලන්න. ආ දැන් හරි. නිින්ද ගිහිල්ලා වගේ කියලා හිතුණා ඊළඟට හිත එක එක තැන් වලට යනවා සද්ද වලට ඇහෙනවා සද්ද ඇහෙන්න ගත්තා ඔරලෝසුවේ වෙලාව යනවා සද්ද ඇහෙන්න ගත්තා ඉතින් මං හිතුවා හිත පිට ගිහිල්ලා කියලා ඒ හින්දා ඊට පස්සේ ටක් ගාලා මතක් වුණා මේ ආපහු මෙතනට එන්න ඕනි කියලා ඒ වුණාට මට උදරයට තමයි අවධානය යොමු වුනේ. එතකොට මට හිතුණා ආපහු මං ආවා කියලා. ඔය එතකොට මම අහනවා ටිකක් මේ කන්ට්‍රඩික්ටරි ප්‍රශ්නයක්. මගේ හිත නිදිමතයි. මගේ හිත සද්දක. එතකොට මේ හිත පිට ගිහිල්ලාද නැත්නම් අරමුණු මාරු වෙලා විතරද? සතියේ තියෙනවද නැද්ද දැන්? සතිය තියෙනවා. හරි. එතකොට ඒක පළවෙනි උත්තරේ උත්තර එකයි. එතකොට දැන් අරමුණේ තියෙන සතියයි සද්දක හෝ නිදිමතක තියෙන සතියයි ගත්තොත් මේ දෙකේ වඩා efficient වඩා කුසලතාවයක් තියෙන වඩා දක්ෂ සතිය කොයි එකද? නැත්නම් සභාවට ප්‍රශ්න තේරෙනවද කියලා? මට හිතෙන්නේ අරමුණ අරමුණේ තියෙන හඳුනේ අපව ප්‍රශ්න මම සභාවටම ප්‍රශ්න යන්නේ මෙයා තමයි අපිට උත්තර දෙන්න බැනුම් ගන්න එක වෙනම කතාවක් අරමුණේ සතිය තියෙනකොට සතිය තියෙන බව දන්නවා අරමුණෙන් පිට වෙන තැනක සතිය තියෙනවා ඒ සතිය තියෙන බව දන්නවා මේ දෙනුවෙන් අරමුණේ තියෙන සතියට වඩා සෙල්ලක්කාර වඩා කුසලතාවයක් තියෙන දක්ෂතාවයක් තියෙන නැත්නම් අරමුණේ පිට තියෙන බව දැනගන්න දැනුමද සතිය තියෙන එක ඔව් එතකොට දැන් කියවන කිව්වේ මගේ හිත පණ නැති වෙලා වගේ සද්දා එන්න පටන් ගත්තා එතකොට මට මේ පිට ගිහිල්ලයි කියලා මට හිතුණා. එතකොට මෙතන inferiority එකක් වැරදුණයි කියන හැඟීමක්, පච වුණයි කියන හැඟීමක් කියවෙනවනේ. එතකොට අපේ හරි දේ වඩා දක්ෂ දෙයට ගියාට පස්සේ තමයි අපිට ලැජ්ජ හිතිලා තියෙන්නේ. ඔව්. මම දන්නේ මම මේ කරන ආගියුමන්ට් එක තේරෙනවද කියලා. තේරෙනවා. හරි. එතකොට එකක් තියෙනවා මම ලැජ්ජා වුණා හරි නැතුව හරි හිත දැනගත්ත ගමන් ආපහු අරමුණට එන ගතියක් තියෙනවනේ කැටපොලේ අත අරපු ගමන් ටක් ගාලා රබර් පටිය තිබුණු ගානට එනවයි කියලා. දැන් ඒ දැනගත්තාම පිටේ ඉන්නවා කියලා දැනගත්තාම නැවත අරමුණට එන ගතිය මගේ එකක්ද නැත්නම් ඒක මිනිස්යාගේ මානසික ගතියක්ද? මම කරපු දෙයක්ද හිතාමතා නැත්නම් හිත ඉබේම ආවද? මට හිතුනේ මම කරා කියලා ඒ වෙලාවේ එනට මං හිතන්නේ දැන් හම්දුර කියනකොට ඒක ඉබේ ආවා කියලා. ඒක තමයි ඊගාදාසේ භාවනා කරන්න ඕනේ. දැන් මේ දැන් මම මගේ ප්‍රශ්න වලට ඉවර නෑ තව. මම මේ අතරමැද කියන්නේ මේ වැඩේ වෙන්න නම් හිත පිට යන්න මෙපায়ে. නේ? ඒ නිසා අනිත් දවසේ හිත පිට යනවා කියලා කියන්නේ භාවනා වැඩීමක් නෙවෙයි. භාවනාවේ වඩා දියුණු පන්තියකට ගෙනියන්න හදනවා. ඒ කියන්නේ ඩයිවර්සිෆයි කරන්න හදනවා මයින්ඩ්ෆුල්නස් එක. සතිය විවිධාංගීකරණය වෙන්න හදනවා. ඒ නිසා අනිත් දවසේ යන්න උඹට යන්න ඕන නම් ඵලයන් සද්ධාහන්නේ අහපන් නිදිමත වෙන්නේ නිදිමත වෙනවා. හිතු විලියන්නේ හිතු වෙලාපු දෙන්න. වේදනාවදී මම එතෙන්දි බලනවා දැන් මේ අරමුණ දන්නවා වෙනකොට දැන් නිදිමත දන්නවා. දැන් මේ අරමුණ දන්නේට වැඩිය නිදිමත දන්න හොඳයි කියලා අපි දැන් එකඟ වුණා. නිදිමත දැනගත්ත ගමන් හිත කොහොමදත් අරමුණට එනවා. මේක මම හිතාමතා කරන දෙයක්ද? එහෙම නැත්නම් ඉබේ වෙන දෙයක්ද? දැන් ඒක අපි ඕපන් එකේ තියෙන්නේ දැන්. හරි. දැන් මම මුළු සභාවෙන්ම අහනවා. හිත පිට යන එක ගැන පශ්චාත්තාප වුණාට අපි කවදාකවත් හිත ඉබේම අරමුණු තියනට සතුට ප්‍රකාශ කරලා තියෙනවද? ඉස්සර නම් නෑ ස්වාමීන් වහන්සේ. දැන් නම් දකින්නවා සිත එනවා. ඔව්. එතකොට දකින්නවා හැමතිස්සෙම හිත පයින්නවා. ආයමත් එන. දැන් මගේ මේ අත්දැකීම කියන්නේ. ඔව්. මම දැන් දකින්නේ හිත තැන් තැනට පැනනවා ආයමත් වෙනවා. පයින්නවා ආයමත් වෙනවා. ඉස්සර මගේ හිත පැන්නාම ටිකක් වෙලාවක් යනවා අඳුරගන්න. දැන් මම දකිනවා හිත පයින්නවා ආයමත් වෙනවා. ඒක තමයි මේ දවස්වල මගේ හිත මේ අද දවසේ. මගේ මගේ අවධානය මම මේ මේකේන ප්‍රකාශය ඇනලයිස් කරලා ගත්තොත් වැරදිච්ච තැනක තිබුණ හිත ආපහු ආවා කියලා සතුටින් ප්‍රකාශ කරපු අවස්ථාවක් තියෙනවා අන්තකමට අසුද්ධ කරන වෙලාවක. දැන් මම දකිනවා සිත් ඒක නෑ හරි දකින්න එක හරි දකින්න එක හරි ඒක ලියලා කියලා ඉදිරිපත් කරපු අවස්ථාවක් තියෙනවා මම කරන්නේ ඉච්චර තමයි භාවනාවේ වර්ධින්න හේතුව. අපි වර්ධින සේරම කියලා ලියලා ඉදිරිපත් කරන චෝදනාපත. හරියන කවදාකවත් ලියන්නේ අපේ හිත පාහර තුච්ච වැරදිම හොයන හිතක් තියෙන්නේ. හිත පිට යන හැම වෙලාවෙම අපහු වෙනවා. ඕක විතරක් ලියුවොත් නිවන් දැකලා. ආර්ය පුද්ගලෙක් කියන්නේ ඕකයි. කියන්නේ මං කියුවේ ආයසරයක් කියහම ඒ වෙලාවේ ගහනවා. හැබැයි වරද්ද ගත්තොත් ගහනවා. ස්වාමීන් වහන්සේ මට කියවට කමක් නැහැ ස්වාමීන් වහන්සේ මම ගන්න. මොකද මම මේ කැමති මේක ඩයලොග් එකක් කියන්නේ මේ මේ ඇත්තම. ඉතින් ඔබ වහන්සේ කියන්නේ හිත ඒ ගිහිල්ලා එන එක දකින්න එකම සෑහෙන ආර්ය ආර්ය අනම්මනම් මොකුත් නැහැ. ආර්ය භාවයට යන්න ඕන නම් හිත පිට යන එක ගැන කතා කරන්න මේපා. කතා කෙරුවොත් කක්කා. කතා කෙරුවොත් පෘතජනයි, කතා කෙරුවොත් නාස්තිකයි, කතා කෙරුවොත් පශ්චාත්තාපයි, කතා කෙරුවොත් කෙලෙස් අනිකයට බෝ වෙනවා. අනිවාර්යම කන්ටැජියස්. එක මිනිහෙක් නැත්නම් එක ගෑණියෙක් සභාවේ කතා කරනකොට කොච්චර හිත පිටි ගියත් තියාබෝ වෙනවා. හිත ගියාට පස්සේ එන එක මම කියලාත් නෙමෙයි කරන්නේ අම්මා කියලාත් නෙමෙයි කරන්නේ ආණ්ඩුවෙන් ඇවිල්ලා ගහලත් නෙමෙයි කරන්නේ හිත ආපහු එනවා හිත ආපහු එන එක විතරක් ගැන කතා කරුවොත් ඒ තමයි කුසලතාවය කියන්නේ. ඒක මේ මේ මෑතකින් නම් මට ආපු එකක්. නෑ නෑ ඕක මනුස්සයෙක් ඉපදිනකොට තියෙන එකක්. බුදු කෙනෙක් එන්න ඕනලෝ කියලා දෙන්නේ. ඉතින් බුදුබණ අහලා තියෙනවද අපිට ඇහිලා තියෙනවද අපිට කියලා. අපිට බුදුබණ ඇහිලා තියෙන්නේ ඔබ පව සතක් මරුවොත් අපාය යනවා. හොරකමක් කිරුවොත් අපාය යනවා. මේ කුණුහරුප කිව්වා මේ සංකා. හොරකම් කරපුවා දැනගන්න එක උඹට පුළුවන්. දැනගත්තට පස්සේ හිත ආපහු එනවනේ තිබුණ තැනට. ඒක සමාදන් වුණා නම් අර පව් සීරම අහුසි. ditta ධම්ම වේදී වශයෙන් මහෝසි මට කොච්චර පව කරත් මට ආපහු එන්න පුළුවන් තැන නැති කරන්න පවට බෑ. ඒක තේනද එහෙම කියනවා. කොච්චර පව කරත් ඒක සිහි කරන්න පුළුවන් සතිය යටපත් කරන්න පුළුවන් පවක් ලෝකේ නැහැ. සතිය තරම් බලවත්. පවට කියන ඔබ ඇදගෙන ඵලයන් නන්නත්තර වේ සරුංගල් අරපන් එහෙ ඵලයන් මෙහෙ ඵලයන් ප්‍රශ්නයක් නැහැ. ගියාට පස්සේ දැනගත්ත ගමන් අර සතිය පුදුම ගතියක් තියෙනවා. එයා අපව ගෙනල්ලා අර ക്ഷേම භූමිය තැම්පත් කරනවා. ඉතින් අපි සතියේද සමාදන් වෙන්නේ අකුසලයේද සමාදන් වෙන්නේ. තේරෙනවද? කියුම් බෑන මයික් එකට මේ තේරිච්ච ටික කියුම් බෑන. ඒසට ආධුනිකයෙක් වශයෙන් ප්‍රශ්නේයි මේ සාකච්ඡාවයි තේරුමයි ගත්තද කියලා. හැම වෙලේම මයික් එකට කතා කරන්න ඕන. හැම වෙලේම සිත පිට යනවා. ඒ සිත පිට යන එක ආපු බව දැන ගැනීම තමයි ජයග්‍රහණය. ඒ කියන්නේ පසුතැවීම නෙවෙයි. අනිත් හැම වෙලේම සිත පිට ගියා කියලා කනගාටු වෙන හැම වෙලේම ඒක අකුසලයක්. ඒ අකුසලයේ වෙන්නේ ආපහු වෙන එකේ ජයග්‍රහණේ නැති කෙනාට. ඒක නිසා සාරිපුත්‍ර සාංශේ කියනවා මේ සාඩි සම්මිදා මාර්ගයේ පමාදේන කම්පතිති සති බලං. පමාදේ නැත්තම් හිත පිට ගිය වෙලාවේ කම්පා නොවුනොත් ඒක සති බලය. නිකන් සතිය නෙවෙයි. මොකද්ද සති බලය කියන්නේ හිතපු තැන ගෙනල්ලා ආය නතර කරනවා. නැත කෙරුවට පස්සේ බුදුහාමුදුරු කියනවා අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම. අපි ශෝක නොකරන තැනට හිත ගිනාවා. කෙලෙස් නැති තැනට හිත ගිනාවා. ඛේම භූමියට හිත ගිනා එක තමයි ලෝකෙ තියෙන ලොකු මංගලේ. කොච්චර හිත පිට ගියත් එයා පහු එනවා. ආපු එක ගැන විතරක්ම කතා කරනවා. අර අර වටපීස් කතා නැතුව අකුසල සමාදානෙ නැතුව හැම අකුසලයක් වෙන තැනම කුසලයක් තියෙනවා. කුසලේ විතරක් කතා කරන්න each dark cloud has a silver line. ඒ ගැන විතරක් කතා කරන dark cloud එක කතා කරන්න එපා. dark cloud එක කතා කරන එක තමයි මීඩියා කියලා කියන්නේ. silver line එක කතා කරන තමයි ශාස්ත්‍රුන් වහන්සේ කරන්නේ. අපි කවුද සරණ යන්නේ? ඒකට අපිට 100 100ක් හැම වෙලාවෙම අවස්ථාවක් තියෙනවා. කොච්චර කාලයක් ඇයිද අපි මේක තියරි එක කියලා දුන්නාට පස්සේ මේක හරියන්න පුළුවන්ද වැරි වෙන්න පුළුවන්ද කියලා මේක ඩිඩියුස් කරලා නැත්නම් රෂනල් නොලෙජ් එකට දාලා මේක ටක් ගාලා අල්ලගන්න අල්ලගත්ත දවසේ තියෙනවා අපි ඉපදෙනකොටම මේ කොලි ටික තිබිලා තියෙනවා කියලා. කවදාකවත් පන්ති කාමරේක උගන්වන්නේ නැහැ. කවදාකවත් අම්මා අප්පා අපිට උගන්වන්නේ නැහැ. කවදාකවත් සාසුණුහන්සේර වෙන කෙනෙකු උගන්වන්නේ නැහැ. හැබැයි මේක ඉගෙන ගන්න ඕනම වෙලාවක ඕනම කෙනෙකුට 100%ක්ම පොටෙන්ෂල් එක තියෙනවා. ඒක ඒ කියන්නේ වැරදුනා කියලා දැනගන්න එක. දැනගත්තට පස්සේ ඉබේම gedere එනවා බල්ලට ඉජු කියපු ගමන් කූඩු කියපු ගමන් කූඩුයි. කුක්කට ඔය ගඩප්පුලිය ඇවිදිනවනේ ඔයලා අපේ ගමේ බල්ලෝ. ඔහොම මේ බල්ලෝ වගේ නෙවෙයි. කඩප්පුලියට ගිහලා දැකලා කූඩු කියපුවා ටක් ගාලා කූඩුවට. නැති ගියන කඩප්පුලිය කියන්නේ මොකක් ප්‍රශ්නේ? ඒ නිසා අපි කරපු ඔක්කොම පව් සමා කරන්න පුළුවන් ක්‍රමේ පොඩි උන්ට මම කියන්නේ උපන්දා සිට කරපු පව් නැද වරක් වැන්දොත් කැලණියේ. මම කියන්නේ උපන්දා සිට කරපු පව් නැත සතිය පිහිටපු මේ ක්ෂණේ. ඔක්කොම පව් සමා කරතයි. කවුරු හරි ඉන්නවනම් අත උසලා කියන්න බෑ කියලා මම කැමති සාකච්ඡාව තව ඉදිරියට ගෙනියන්න. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ අපිට පව්කාරයට ගල් ගහන්න නෙවෙයි. සුද්ධ කරන ක්‍රම මෙහෙම එකක් තියෙනවා. ඉතින් කාලයක් යනවා මෙතෙන් එන්න. ආවට පස්සේ අල්ලන එක අල්ලනවා. ඌ අල්ලන්නේ මැට්ටන්න අල්ලන්න බැරි එකේ නිසා. ඒක තේනවද? අපිත් එකේ අන අනිත් උන්ට අල්ලන්න බෑ. එතකොට මං දැන් ඇල්ලුවා කියවම එන ජොලියක් නෑ කියල්ලේ ලල්ල. අනික කටිය තාම පවු නොකර ඉන්න හදනවා. ඉතින් පවු නොකර ඉන්න කරන්න බෑ. කවදාකවත් මේ ජීවිතේ 100%ක් සුද්ධ භාවය ලබන්න බෑ. අඩු කරන්නම් පුළුවන්. කළ යුතුයි. මොකද අඩු කිරීම කෙරුවත් ඒ ගිය වෙලාවක පශ්චාත්තාප නොවි උඹ බලපන් ගෙදර යන තියෙන පාර හොඳ වේ බෑක් හෝ ඒ කාටවත් කියලා දෙන්න ඕනේ නැහැ. හැබැයි කරත් ගියත් ඒක සබාවක කියන්න බැරි නම් ආනිසංස නැහැ. ඒකයි ඒක තියෙන සබාවක කියනවායි කියලා කියන්නේ පාපොච්චාරණයක්. පව් සමා කිරීමක්. හෙලිදරව්වා. ප්‍රසිද්ධිය කියන්නේ මගේ හිත සද්දයකට ගියා. මම දැනගත්ත සද්ද ඉන්නකොටම දැනගත්ත එකම සත්‍ය සම්බිධමනේ නතර වෙලා මේ නිහිත ගෙදර ඇවිල්ලා. මේකට බුදුරජාණන් කියන්නේ සජීවී ශාසනය කියලා. ශාසනයේ සජීවීකම තියෙන්නේ වැරද්ද බාර අරගෙන ආයති සංවරයේ සඳහන් ඉස්සරහට මෙහෙම වෙන්නේ නැති වෙන්න වග බලා ගන්නවයි කියලා මේ සංසිද්ධියේ වාසිය පැත්ත ගන්නවනේ අපි. වාසිපැත්ත ගත්ත ගමන් මෙලෝ කෙනෙක් එන්නේ අපිට උඹ කරපු වැඩේ වැරදි. ඕක නෙමේ සාසනය කියන්නේ ඕක නෙමේ සදාචාරය කියන්නේ එන්නේ නැහැ. මොකද කිසි කෙනෙක් මේක බල්ලා නැහැ. ඔය සදාචාරය කතා කරන තේරම මේ ආගම වැරදිත් නරක තනින් අල්ලලා තියෙන්නේ. මම මේ සදාචාරය නැති කරන්න හදනව නේ මං කියන්නේ මේ විපස්සනා කරනකොට අපිට හම්බෙලා තියෙන ලයිසන් එකක්. පව් හෙලි කිරීමම පිනක්. රෝග නිర్ణයම බේතක්. ගානේ දැන ගැනීමම ගණන් කරනකොට ගාන දැන ගැනීම උත්තරේ. ගානට අලුතින් දෙයක් දාන්න ඕනේ නැහැ උත්තරේ ගන්න ගාන ඇතුලේ නේ තියෙන්නේ. ඒ ප්‍රශ්නේ ඇති අපි අහිගාවට. thank you සම්බන්ධ උනාට මයික් එක අතර අතර පිං. මෙතන තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින්ම ඕෆ් කළම තියන්න ඕනේ මේක. නැත්තම් බැටරිය බහින. ඕෆ් කළම තියන්න ඕනේ ඉවරජ් කරපු ගමන්. අවසරයි ස්වාමින් වහන්සේ. පරියංක පරයන්කේහිදී සතිය පුහුණු කිරීම සම්බන්ධව පහත විස්තර ඉදිරිපත් කරන්නේ වහන්සේගෙන් යෝගාවචර දීවියේ ඉදිරි ප්‍රගමණය සඳහා අවවාද අනුශාසනා ලබා ගන්නා අදහසිනි. මගේ ජීවිතයේ ඉදිරි ගමන ගන්නවා. පරයන්කේදී කකුල් බිමට තදවන තැන් පස් පස්ස බිමට තද වී ඇති අයුරු වමන වමත වමත දකුණ ඇති අයුරු වමත මත දකුණු තියෙනවා. වමත මත දකුණ ඇති අයුරු ආස්වාසගත් පසුව දැනීමට පහසු වේ. මේවා තද ගතිය ප්‍රමුඛ වී ඉදිරිපත් වේ. මෙම තද ගතිය දැනෙන දෙස අවධානය යොමු කරගෙන සිටින විට සෙමින් සෙමින් පැද්දෙන ගතියක් මතුවී එය ප්‍රමුඛ වේ. මෙම පැද්දීම ඉලිප් ඉලිප්සාකාර ලෙසද නොඑක් දිශාවන්ට ඝාතනවත්ද ඇතම් විට ඔර්ලෝසු බට්ටෙක් පැද්දෙන ලෙසද වෙනස් වේ. එම පැද්දීමේදී ඒ අතට හා මේ අතට දැනෙන වෙනස එතකින් <clears throat> අනෙකට වෙනස් වන්නේ කෙසේදයි බැලීමට එම අන්ත දෙස වඩා සමීපව බැලීමට උත්සාහ කළ විට එය නැති වී නිශ්චලතාවයකට පත්වේ. එම නිශ්චලතාවය තුළ බොහෝ ඔහේ බලා සිටින ඇතැම් අවස්ථාවල ඊතා සියුම් ලෙස ප්‍රාශ්වාසය ප්‍රකට වී එයි. ඒ කෙසේ දෙයත් උඩුතොල හා නාසය අවට සියුම් උණුසුමක් අඩු වැඩිවීමෙන් දැනේ. ඒ දෙස ටික වේලාවක් බලා සිටින ඇතැම් විට නාසය අවටින් පටන්ගෙන මුහුණ පුරා ඉරිතලා යන්නාසේ හිරිවැටි දුවන්නාසේ දැනේ. හඳුන් කූරු දුමක් හා මුසු ලා අලු නිල් පැහැ රටා මැවි බිඳී යයි. ඇතැම් අවස්ථාවල ඉහත සඳහන් කළ සියලු ආකාර නැවත නැවත මත වී නැතිවේ. මේ සිද්ධි දාමය මේ පිළිවෙලට සමවිටම නිතර සිදු නොවුනත් ඒවා රැන්ඩම් ලෙස සිදුවෙන සිදුවෙනු දී අත්දැක ඇත. ඒ සියල්ල සිදුවන අතර බාහිර ශබ්ද අයාලේ යන සිටිවිලි ඇතම් ශාරීරික වේදනා පැමිණ යයි ඇතම් සිටිවිලි සමග සිත නොදනුවත්ව එන්ගේජ් වන අතර ඒවා සමහර විට හඳුනාගෙනද ඇත ගෞරවනීය ස්වාමින් වහන්සේ වහන්සේට නිරෝගී චීවර ජීවනය ප්‍රාර්ථනා කරමි මේකේ මහසි <coughs> ස්වාමීන් වහන්සේ මේක මම දැක්කේ නෑ එච්චර ලස්සනට ওই මොඩල් එක ඉදිරිපත් කරලා තියෙනවා වෙන කිසිම භාවනා ක්‍රමයකට. ඒක ඊටත් වැඩිය ලස්සනට පිරිසිදු කරා ඒ ශාන්තික පළවෙනි ගෝලය පණ්ඩි ස්වාමීන්සේ මම භාවනා කරේ ඒ ශාන්තිකා. ඒ ශාන්තිකේ ලියුම් පොතක් තියෙනවා පේවින්ද වෙයි කියලා. මම ඉවන්නම් කොපිය කාටත් වගේ. මම ඒක ඉංග්‍රීසියට දැම්මා යෝගාවචර උපදේශනය කියලා. ඒකේ කියනවා ආප්තෝ ආප්තෝපදේශ පද හතක් හයක් තියෙනවා ආප්ත පද කියලා. ඒක මේ මේ භාවනාව ෆිසික්ස් වලට දාලා. ඒකට හරි ලේසි මේ රේකී ක්‍රමයට ඉගෙන ගන්න. අපි ඇත්තට භාවනා සිද්ධ වෙන්නේ රේකී ක්‍රමයකට නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ මේට්‍රික්ස් එක. නමුත් මේක ස්ටෑන්ඩ් එකක් ගත්තාම පළවෙනියම පේන්නේ අරමුණේ සටහන. ඊගාට පේන්නේ ආකාරය. ඊගාට පේන්නේ ස්වභාව ලක්ෂණය. ඒ නිසා අපිට ඉස්සල්ලාම කියන්න පුළුවන් වෙන්න ඕනේ අරමුණට මූණට මූණ දැම්මට පස්සේ කැමරා ෂොට් එකක් ගත්තා වගේ සටහන අරමුණේ සටහන නිශ්චල ඡායාවක්. ඒක දිහා බලාන ඉන්නකොට ඉන්නකොට නිශ්චල ඡායාව එක එක ආකාරවලට වෙනස් වෙනවා. ඊප්සාකාරව යනවා, ඉහළ පහළ යනවා, රවුම් කැරකෙනවා. ඒ කියන්නේ අරකම මේ වෙනස් වෙන හැටි. අරමුණ දිහා බලාන ඉන්නකොට ඒක වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකට යෝගාචරය බය වෙනවා. අනේ මොකද්ද මේ තිබුණ එක දිහා බලන්නේ කිව්වා ඒක වෙනස් වෙනවා. ඒක වෙන වෙන ආකාර ගන්නවා කියන. නමුත් මේ පාඩම ලියන්නේ මේ රචනෙ ලියන්නේ ආකාර වලට බය වෙන්න එපා. ආකාරය කියලා කියන්නේ සටහනේ කාලානුරූප වෙනස. chronological change එක. ඒකට ලෑස්ති වෙලා ගියොත් එයා වෙන්නේ අරමුණයි හිතයි අතර ඉඩ තව අඩු වෙනවා. අඩු වෙලා යම් මට්ටමකට ආවට පස්සේ ස්වභාව ලක්ෂණයක් වඩටපත් වෙනවා. මේ හඳුන් කුරුදුම කරා දකින්න වගේ. ඔක්කොම moving particles එන්න පටන් ගන්නවා. එතකොට සටහන ගෙවල ආකාරයට එන ආකාරයෙන් ස්වභාව ලක්ෂණ වලට යනවා. මේ තමයි යෝගාවචරයට භාවනා වෙනුවෙන් කරන්න තියෙන උපරිම. ඊට පස්සේ භාවනායි බේසිඩ් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සටහන ආකාර සහ ස්වභාව ලක්ෂණ කියන මේ තුන අනිත්‍ය පෙන්වන්න හදන ක්‍රම. ස්ථිරයි කියලා දැකපු දේ ටික වෙලාවකින් නැති වෙලා වෙනස් වෙලා යනවා. ඒක හරියට කිසాగෝතුමිගේ බබා තමන්ගේ අතේ මැරුණා වගේ විශාල දුකක්. ඒ නිසා තෙල්ලේ විසාකෝතුමීට අමාරුයි භවනා කරන්න. මේ දරුවා මැරෙන්න බෑනේ. මගේ දරුවානේ. නෝ දරුවා මැරිලා. ඒ නිසා අපි අල්ලන අල්ලන දේ විනාශ වෙනවා. ඒ නිසා අපි ඔක්කොම අල්ලන තු එකක් අල්ලලා ඒක සටහන බලනවා ඒක වෙනස් වෙන්න ඉඩ ගන්නවා. ඒක ආකාර වලට වෙනස් වෙනවා. ඒ ආකාර වෙනස් වෙනකොට ওই කැරකෙනවා, රත් වෙනවා, සීතල වෙනවා, පැද්දෙනවා, නැල වෙනවා. ඉතින් ඒ තේරම යෝගාචරයට යට ගහනවා වැරදිලයි කියලා හිතලා. එයාට ඕනේ සටහන තියාගන්න. නිත්‍ය සංඥාව. ඒකේ හිටින්නේ නැහැ. නිත්‍ය සංඥාව දිගේ බලනකොට ඒ දේ කාලානුරූප වෙනස් වෙනවා. මේක report කරනවා කියලා කියන්නේ ඉතාම කලාතුරකින් කියන තමයි ඒක කරන්නේ. ඒකට ලෑස්තිලා යන්න එතකොට තවත් ඒක විනිවිද වෙන්නට පස්සේ මේක සීතුරු වෙනවා. ඕන එකේ ඒක ඇතුලේ තියෙන පාටිකල්ස් ටිකක් විතරයි. හරියට TV එක dot spin දැක්කා වගේ. ඉතින් මේ තුන දක්වා හැම අපිට මේ කර්මන දැක්කයි කියලා. එක අරමුණක් දැකලා එයා ඇස් දෙක ඇරලා බැලුවොත් එහෙම බලව බැලුව දැන පේන තියෙන්නේ ටික වෙලාවක් යනකම් ඩොට්ස් සමයි. හරියට මේ වැව ළඟට ගිහිල්ලා බලන් හිටියොත් වැවි අර රැලි මාලාවේ පේන ඡායාවල් එකක්වත් දර්බන තලයක වගේ පෙන්වන්නේ නැහැ නේ. ඒක පෙන්වන්නේ කැඩි කඩ වෙලා කඩ කඩ වෙලා ඉතින් කවදාවත් වැව නතර වෙන්නේ නැහැ නේ. නතර වුණොත් නම් අන්න හරියට ස්ථිරව පවතින දේ බලන්න පුළුවන්. ආදාතක වගේ. එහෙම හිටින්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථා තුන වෙනස් වෙන්න වැඩි වෙලා යන්නේ නැහැ. අපි අර රෙසිස් කරේ නැත්තම්. අපි මේකට ප්‍රතික්‍රියා කරන නිසා බලන්න එක අරමුණක් අල්ල ලෝකෙ ඔක්කොම අල්ලන්න බෑ. එතකොට අපිට එක රේකී ක්‍රමයකට යන්න බෑ. මේ කියන්නේ මේට්‍රික්ස් එක. ඒක නිසා හුස්ම අල්ලන්න, පිම්බීම හැකිලිම අල්ලන්න, ඉඳගෙන ඉන්න එක අල්ලන්න, වම දකුණ අල්ලන්න. අල්ලගෙන බලන්න ටික වෙලා කරන මේ බලන බලපු දේ වෙන දෙයක් බවට පත් වෙනවා. ඒක මේ භාවනාව කැඩලවත් සති වෙනස් වෙලාවත් සමාධිය නැති නිසා නෙවෙයි අරමුණේ හැටි එහෙම තමයි. මේ සටහන දැකීම සමතේ කියලා ගන්නවනම් ඒ සටහන ආකාර වලට යන එක පිළිගැනීම විපස්සනාව. අපි විපස්සනාවට කැමති නැහැ. අපිට ඕනේ අපේ ගෑණි, අපේ දරුවා, අපේ ගෙදර දොර ඔක්කොම ස්ථාවරව තියන්නනේ. නිශ්චල සම්පලදී ස්ථාවර සම්පත් සහ චංචල සම්පත් අපි වස්තු තියෙනවනේ. අපි ස්ථාවර සම්පත් උට නෙමෙයි. නිශ්චල දේවල වලට මැරෙන්න හදන්නේ. යුද්ධ කරන්නේ. ඔක්කොම ටික වෙලා බහින්න පස්සේ වෙන දෙයක් පාඩපත් වෙනවා. ඉතින් ඒ කියන්නේ සමතට අපි ආදරේ විපස්සනාට කැමති නැහැ. නමුත් මේ මහසිසයිද සංසේ පාවොක් මේ පන්දිසංසේ ඒක එච්චර ලස්සනට ලියලා තියෙනවා. මම මේක පරිවර්තනය කරලා මම කඳුබඩ අරන් ගිහලා එතන ලොකු හමුදන් කව මේක පරිවර්තනය කළොත් මොකද අනේ ඌව කරලා දුන්න ධම්මජීවහනේ කවුරුත් භාවනා කරන්නේ බොරුව කරන්නේ. ඌව කරලා වැඩක් නැහැ. කොහොමවත් පරිවර්තනය කරුවා පබ්ලිෂ් කරේ නැහැ කිව්වා. මොකද කරුණාකරලා මට රචනෙ දෙන්න බලනකොට උංගා පරිවර්තන අපි දෙකේ සමානයි. මම කරපු දේ පරිවර්තනය කරා. අපේ තියෙන පොතක් යෝගාවචර උපදේශනය කියලා. ඒකේ ඔය මම ඔය දෙන්න හදන ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනේ තියෙනවා. ඒකේ තියෙනවා පන්දිසාරගේ ප්‍රශ්න 55කට සහ උත්තර වගේකුත් තියෙනවා. කමඨාන් සූත්‍ර දේශනාවකුත් තියෙනවා. ඒ පොතත් ගෙනලා දෙන්න පුළුවන් සිංහල අයට. ඉංග්‍රීසි අයට මතක තියාගන්න මම කෙටියෙන් කියන මේ shape, manner and the natural characteristics කියන සටහන් ආකාර සහ ස්වභාව ලක්ෂණ කියන දේ අරමුණක් විපරිණාම වෙන හැටි. කොයි අරමුණ ගත්තත් එච්චරයි. ඉතින් ඒකේ පොඩි ළමයට දුන්නාට පස්සේ උන් කියනවා භාවනා කරලා නැගිටලා බලන්න ඉස්සරහ තියෙන කබඩ් එකත් කුඩු කුඩු කුඩු කුඩු වෙලා ගිහිල්ලාලු. පැයක් විතර නිකන් මේක තියෙනවා ස්වාමීන් වහන්සේ අම්මට කිව්වට තේරෙන්නේ නැහැ. අම්මා කියනවලු ඇස් පරීක්ෂා කරන්න යන්න ඕනේ කියලා. මොකද ඇස් පරීක්ෂා කරත් අම්මගේ ලෙඩේ දණිපෙන්නේ නැහැ. ඔබ කරුණාක ලෝක ලියලා තියාගනින් කියලා මම ඕනනම් පෙන්නන්නම් ඒ රචනාවල ලස්සන ලියලා තියෙන හැටි. ඉතින් මේකත් හොඳ ප්‍රාරම්භයක්. මම මේකට මේකට මම පෙන්නන්නම් මගේ print out එක හෙට. මට අරන් දෙන්න print out එකක්. මම අරකට පෙන්නන්නම් paving the way කියන පොත. එතකොට ඕගොල්ලන්ට තේරෙයි මේක අපිට communicate කරන්න පුළුවන් අපේ ආදි ආචාර්යවරුම ලේඛනගත කරලා තියෙනවා. ඒ වගේම අනිත් දවසේ මේකමද උනේ. randomly වෙනස් වෙනවා. නමුත් ඔක සිද්ධ වෙන්නේ එක ආකාරයකට ආකාර කියන වචනේ වැරදි එකට ඩිටෙක්ට් කරලා මේ සටහන් ආකාර සහ ස්වභාව ලක්ෂණ කියන ක්‍රමයට. මේකට හැබැයි මේ කෙලිම බුද්ධ දේශනාවක් සම්බන්ධ වෙච්ච තැන මම බැලුවා මට හම්බුනේ නැහැ. මම පසු කාලින කරපු secondary data analysis වලින් ආපු දේවල්. හැබැයි අපිට පුළුවන් කියා හිතා ගන්න මේක ඉදිරියට ගමනට තල්ලුවක් දෙන්නේ නැත්තම් වැරදිද කියලා අපිට කරලා බලන්න පුළුවන්. මම දන්නේ මට නම් ඒක හරි පහසු නා. මගේ කමටහන සුද්ධ කරලා කියන්න තව කාට හරි කියලා දෙන්න ගියාම තව ඔයා ඉන්නේ සටහන් ආකාරයේ. ඔයා ඉන්නේ ආකාර මට්ටමේ, ඔයා ඉන්නේ ස්වභාව ලක්ෂණ මට්ටමේ කියලා සමහරට බොහොම ඉක්මනට වෙනස් වෙනවා. ඒ නිසා මේ පොත දීවෙන් අපි දෙවෙනි ප්‍රශ්නේ මල්ලෙන් ගහලා යන අයින් වෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ මේ අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව 12 ආකාරයෙන් දැකිය යුතුයයි අසා ඇත. කරුණාකර පහදා දෙන්න. දරුවන් සරණයි. දැන් තමන්ට පේන ආකාර කිව්වොත් මම ඊට ටික දාන්නම්. ආහඬි වගේ මගෙන්ම ඉල්ලනවා දෙන්නේ නැහැ. Taman අතේ තියෙන පොඩ්ඩක් හරි මොනවාරි දාන්න එපා. දාන්න නැත්තම් මම දෙන්නෙම නැහැ. දැන් ඉස්සලා දෙන්න ටිකක් ටිකක් දාලා තිබුණනේ මුට්ටියේ. තම තමන්ගේ අතේ මොකුත් නැහැ. අනේ සාංශ මට 12ක් දෙන්න පුළුවන්ද 11ක් දෙන්න පුළුවන්ද කියලා කියන දෙන්නේ නැහැ. කරුණාකරලා තමන් භාවනා කරලා තිනවා ආනාපාන වැටහිච්ච හැටි කියන්න පොඩ්ඩක්. මම ලියපු නම ලියපු නැතුවට ස්තුතිවන්ත වෙනවා. මොකද නම ලිව්ව නැත්නම් තරහ චන්න නෙවෙයි ලිව්වේ එහෙනම් ප්‍රශ්නයක් නැහැ හරිද මේ කරුණාකල තමන්ගේ අත්දැකීම් කියනවා මිසක් තමන්ගේ රෝග ලක්ෂණ කියන්නේ නැතුව මට නිర్ణය කරන්න බෑ මම බෙහෙත දීලා තියෙනවා පළවෙනි බෙහෙත බීලා ගුණාගුණ කියන්නේ ගුණාගුණ කියන්නේ නැතුව මේ ළමයා වල කිව්වොත් එහෙම අනදසර මහත්තයාත් කිව්වා තාත්තා කිව්වා මේ බෙහෙත් තුඬු ලියන්නේ ඉන්න කිව්වයි කියලා ළමයා බල්ලා කරන්න බෙහෙත් දෙන්න බෑනේ ලෙඩා යන්න ඕනේ ගිහිල්ලා කියන්න ඕනේ මම මෙහෙම කරා මට මෙහෙම වුණේ කියලා. ඒ ටික තමයි මම කියන්නේ අපේ සිංහල බෞද්ධයාගේ අඩුකම. එයා හිතනවා මේ සීරීස් එකක් ඇති මේක උනට පස්සේ මේක මේක උනට පස්සේ එහෙම එකක් නැහැ. ඒ ඒ වෙලාවේ Taman ඒ අනයන ක්‍රමයේ හැටියට තමයි ඒ නිසා මෙතන පර්සනල් ටච් එකක් තියෙනවා. මේ ලියපෙන්නට නෙවෙයි මම මේ බණින්නේ. මට එහෙම පුද්ගලික තරහක් ඇත්තේ නැහැ. කරුණා කරලා ආනාපාන භාවනාද කරන්නේ ඒක මොන ආකාර 12ක් නෑ ඇත්තේ නෑ 11යි තියෙන්නේ ඒක වෙනම කතාවක්. මොකද්ද දැක්කේ කියලාවත් කියනවනම් මට ඒ කොණෙන් අල්ලන කණෙන් අල්ලගන්න පුළුවන් ඒතකොට. අල්ලගන්න කණක් නැතුව මට මොකක්වත් කරන්න බෑ. කන තියෙන්න ඕනේ. නිසා කරුණා කරලා දැනට තමන් අත්දැකලා තියෙන එක ඉදිරිපත් කරන්න. එතකොට අපි අනිත් දවසේ මේ ප්‍රශ්නේ ගන්නවා මේ සාකච්ඡා. ඉතින් අපිට ලැබිලා තියෙන කාලේ ඔච්චරයි. ප්‍රශ්නත් ඔච්චරයි. තව තියෙනවා නම් මම හරි උනන්දු කරනවා ලිඛිතව දෙන්න කියලා. මොකද හරි ෆෝමල් එතකොට. ඒ කතා කරන්න ගත්තොත් එතන එතන මේ වරණගනවා ප්‍රශ්නේ නැවත නැවත. ලිව්වට පස්සේ කොමිටඩ් නේ. උසාවියට දැම්ම ඒ වචන ගැන විතරයි උසාවියවා කියන්නේ. ඒ හරස් ප්‍රශ්න අහන්න තියෙන අයිතිය මට විතරයි තියෙන්නේ. ඒක මම විදායක නිෂේධ බලේ තියාගෙන ඉනවා. මම හරස් ප්‍රශ්න අහනවා. මගෙන් හරස් ප්‍රශ්න අහන්න කිසිම කෙනෙකුට අයිතියක් නැදෙන්නෙම නැහැ. ඒක තනි කරම මේ අධිරාජ්‍යවාදී ක්‍රමයට යන්නේ නැතුව කරන්න බෑ අපා. ස්වාමිනාංශ මේ අවසරයි ස්වාමිනාංශ හැම එක්කිනාට මේ අර ප්‍රශ්නේ හැම එක්කිනාට මේ කුසලතාවය නැහැ ස්වාමිනාංශ ඒක මොන මොන වගේ කුසලතාවය? මේ විදිහට මම ඉස්තර කියන්නේ. නෑ නෑ ඒක අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ අත්දැකීම ලියලා දෙන්නේ නැතුව බෙහෙත් දෙන්න ගියොත් ගුරා වර්ත ගන්න. Taman දැක්ක දේ, Taman අත්දැකපු දේ මිසක් මට අරග කියලා දෙන්න මේ කියලා දෙන්න කියන එක නෙමෙයි අපි මෙතන අදහස. මම වාඩි වෙලා හිටියා මට ආනාපානෙ පෙනුණා පෙනුන්නේ පෙනුනේ මේ වාගේ කිව්වනම් අපිට එතනින් කතාව පටන් ගන්න පුළුවන් ඊට පස්සේ අහන්න පුළුවන් සාංශ මේක කොහොමද අංග සම්පූර්ණ කරගන්නේ දොළොස් ඒකලොස් ආකාරයේ කියලා. ඒ අත්දැකීම ඉදිරිපත් කරන්නේ නැතිකම කුහකකමක්වත් ඊර්ෂ්‍යාවක්වත් නෙවෙයි. ඒ මායя අපි බුදුහාමුදුරන ඡන්දෙ දෙන්න ඕනේ. මාරයට කියන්නේ උඹ පැත්තකට බලලා මම මට පිරිසුදු වෙන්න ඕන මම ප්‍රකාශ කරන්න ඕනේ. හෙලි කරන්න ඕනේ. හෙලි කරන්නේ නැතුව කොහොමද මේ පසුබාහන්න ගියොත් බුද්ධ ශාසනය ආපිලා වික්ෂණ සම්පත්‍ය වැඩ ගන්න නැතුව පන්න ගත්තොත් බුදුහා ලෝක සාංශේ හොයලා කියන පොතෙන් දුර්ලභා කරන සම්පatti දුර්ක්ෂණ සම්පatti දුර්ලභයි. තත්ත විවේකෝ විපatti කියලා. ඒ වෙලාවේ විවේක වෙන්න ගත්තොත් ඒක යාට විපත්තියක්. අම්බිචි ක්ෂණ සම්පත්තියේදී පණ එපා කියලා හෙලිකිරීම කරන්න ඕනේ. කරන්න බැරි බව මම පිළිගන්නවා. ඒක හරියම දුෂ්කර දෙයක්. මොකද අපේ ජීවිතේ අපි අද වෙලා තියෙන එක තමයි. අපිට අපේ ප්‍රകൃතිය හෙලි කරගන්න බෑ. විකෘතිය ඇවිල්ලා තියෙන්නේ මේ. අපි මේ රංගපෑමක් කරන්නේ. කරුණාකරලා රංගපෑම පැත්තකට දාලා අපි හෙලි කරන්න උත්සාහ කරමු. මේකට අපි ඇත්තටම මේ බය කරවන්න හෝ කෝල කරවන්න හෝ කෝඩු කරවන්න නරකයි. අපි කියනවා කරුණාකර ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරපියුවා ප්‍රොමෝට් කරනවා, ඉදිරිපත් කරපියුවා ෆැසිලිටේට් කරනවා. එතකොට අදනේ ඉස්ලාම දවසනේ පය වෙන්න එපා. දවස් දෙක තුන යනකොට බැඳපු අලුත ඔහොම එකක් තියෙනවා. පහු වෙනකොට ඕක එච්චරයි. ගාණක් නැතුව යනවා. ඒකේ ඒ ඇති. අනිත් එක සෝනස සමහර අයට ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අහන්න අහන්න ප්‍රශ්න අහපු විදිහට හැබැයි මගෙන් ආයෙ ට්‍රාන්ස්ලේෂන් එක ඉල්ලන්න එපා. ඉංග්‍රීසියෙන් නම් ඉංග්‍රීසියෙන් සිංහලෙන් නම් සිංහලෙන් ඒ ට්‍රාන්ස්ලේට් කරනවා නම් මේ ඔය කවුරු හරි කරලා දුන්නාට මට කමන්නේ මට දැම්මොත් ඒක මට වේට් එකක් අපි මං අහනවා මීඩියම් එක මොකද්ද කියලා මගේ රේඩියෝ එක දැන් සිංහල මීඩියම් එකට දාලා තියෙනවා ඉංග්‍රීසි එකට හරවන්න ගියොත් චර්චර ගන්නවා මේක ටියුන් කරලා තියෙන්නේ සිංහල එකට ඉංග්‍රීසි එකට දාලා දෙන්න පුළුවන් හැබැයි ඊට පස්සේ ආයෙ සිංහල එකට දාන්නයි එහෙනම් අපි කරන්නේ ඉස්ලාම ඉංග්‍රීසි ප්‍රශ්න ටික අහුවා ඒක ඇහලා ඉවර කරලා සිංහල ප්‍රශ්න වලට යනවා. මොකද ලංකාවට දැන් එන්න පටන් ගත්ත සුදු අය. ඒගොල්ලෝ එනවා සිංහල රිට්‍රීට් එකට. ඉතින් මං කියනවා ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගමු. අනිලා ඒක කතා කරලා පස්සේ සිංහල අය කියනවා එතකොට ඒගොල්ලන් නැගිටලා යන්න පුළුවන්. බ්‍රිස්බේන් එකට ගියොත් පර්ත් වලට ගියොත් 30ක් විතර එන්නේ සුදු අය. ඉතින් ඒගොල්ලෝ මේ ඩිස්කෂන් එක වෙලාදී අපි ඒගොල්ලන්ගේ ප්‍රශ්න අරගෙන ඒක ඉවර කරලා ඒගොල්ලන්ට කියන ඕගොල්ලෝ ගිලා සක්මනකට යන්න. ඊට පස්සේ අපේ සිංහල ප්‍රශ්න ගන්නවා. ඉතින් ඒකට ඒක it is understood අපිට ක්‍රමයක් තියෙනවා ඒක කරන්න. ඒක කරන්නේ අර විදිහට black and white කපලා වෙන් කරගන්නවා. දැන් අපි එමුනම් යනවා සක්මන් කරන්න අපි විනාඩි 5ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා. අපි 3:00ට හරි නේද? 3:00ට අපි නැවත රැස් වෙනවා. 4:00 දක්වා සිටින් මෙඩිටේෂන් එක. 4 ඊට පස්සේ 5ට ධර්ම දේශනා. සම්බන්ධ වෙච්ච සීල දනාලම තෙරුවන් සරණයි